38 වෙනි සතිය අනිච්චානුපස්සනාව ඇසුරෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි අද දවසේ අපි කතා කරන්නේ. සුබුරුදු ආරාධනෙන් අද දවසේත් මේ දහම් කතිකාවතට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දුරන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව අද දවසේ මේ උතුම් වූ කතිකාවතට පිළිගනිමු. අවසරයි අපේ හම්තුරුනේ සාදු සාදු. 38 වන සතිය අනිත්‍යානුපස්සනාව ඇසුරින් අද දවසේ අපි මේ ගැටලු කතිකාවත ඉදිරියට මෙලෙසින් ආරම්භ කරන්නේ. ඉතින් පසුගිය සඳුදා දවසේ පටන් මේ දින කිහිපය පුරාවටම අපි අනිච්චානුපස්සනාව ඇසුරෙන් ඊටමත් වටිනා ධර්ම දේශනාවන් රසක් ඔබ වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පැවැත්වුවා. ඉතින් අපේ හම්දුරුනේ අනිච්චානුපස්සනාව පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් සිදු කරගෙන මේ කතිකාවත අපි මෙලෙසින් ආරම්භ කරමු. සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැමදෙනාටම අනිච්චානුපස්සනාව පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවා නම් අපි දන්නවා යම් තැනකදී යමක් ස්ථිර වශයෙන් දැනගන්න ඒ ඒ ස්ථානය ඒ ගොඩ සම්පූර්ණයෙන් පිරික්සන්න ඕන උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි මල්ලක මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ලොකු මල්ලක් තියෙනවා මම ගත්ත උදාහරණයක් ගන්නම් ඒතර පහසුයි ලොකු මල්ලක් තියෙනවා ඉතින් අපි කියනවා අපි ළඟ ලොකු බඩු මල්ලක් තියෙනවා කියලා ඊට පස්සේ මේකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඒක විවර කරලා බලන්න ඕනේ. මේක විවර කරපුවාම මේකේ පෙට්ටි වගේක් තියෙනවා. දැන් අපි මේකට කියන්නේ පෙට්ටි වගේක් තියෙන මල්ලක් කියලා. හැබැයි ඊට පස්සේ මේ පෙට්ටි විවර කරලා බලන්න. ඒ විවර කරලා බලපුවාම ටික ටික තව චූටි චූටි මලු වගේක් තියෙනවා. ඒකට අපි කියනවා පොඩි පොඩි මලු තියෙන බෑග් එකක් තමයි මගේ ළඟ මේ ලොකු බෑග් එක කියලා. ඒකත් විවර කරලා බලන්න. ඒ චූටි චූටි මලු විවර කරලා බලනකොට ඔක්කොගේම තියෙන්නේ සීනි හරි පරිප්පු හරි මොන හරි જાතියක් නම් තියෙන්නේ. අපි කියනවා දැන් අපි කියන්නේ අර ලොකු මල්ලට කියන්නේ මේක සීනි මල්ලක් කියලා. කියන්නේ ඒකේ කුඩාම ඒකකේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. කුඩාම ඒකක පරීක්ෂා කරලා බලන්න ඕනේ. නැත්තම් අපි මේ බලපු ටිකේ හැටියට තමයි කියන්නේ. අපි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා. අපේ ශරීරය අනිත්‍යයි කියනවා නේද? මේ ලෝකය අනිත්‍යයි කියනවා. ලෝකයේ තියෙන කුඩාම ඒකක තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ. ඒ පහ තමයි අපේ මේ ලෞකික ලෝකයේ තියෙන කුඩාම එකක. ඒතර අපේ මුළු ජීවිතේම හැදිලා තියෙන අනුන්ගේ ජීවිත හැදිලා තියෙන්නේ ලෝකේ ඉන්න මිනිස්සු සත්තු ඔක්කොම හැදිලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලින්. එහෙනම් අපි අනිත්‍ය අත්දකිනවා නම් අනිත්‍ය අත්දකින්න ඕනේ ওই පහේ. ඊට මෙහා දකින අනිත්‍ය තුල ස්ථීර විසඳුමක් එන්නේ නැහැ. ඉතින් අන්න එහෙම මේ පහේ රූපයේහි වේදනාවේහි සංඥාවේහි සංකාරයේහි විඥානයේ කියලා කියන පංච උපාදානස්කන්ධේ. එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම වල අනිත්‍ය ස්වභාවය අත්දකින්න පුළුවන් විදිහට අපේ සිත සකස් කරගෙන අන්නේ අනිත්‍ය ස්වභාවය අත්දකින අවස්ථාවේදී අපි කියනවා අනිත්‍යානුපස්සනාවට එයා වැටුණා කියලා. ඊට මෙහා තියෙන අනිත්‍ය සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ඒ කියන්නේ අනිත්‍ය පිළිබඳ අදහසයි තියෙන්නේ. අනිත්‍යානුපස්සනාවට වැටලා දැන් අනිත්‍යානුපස්සනා මට්ටමට වැටෙනවා. දැන් ওই වගේම අනත්තානුපස්සනා, දුක්ඛානුපස්සනා දැන් ඉදිරියේදී කතා කරන්න තියෙන ඒවාදී අපි එතකොට උත්සාහ කරන්න වෙනවා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න. ඒ දකිමින් ඉන්න කාලේ ඒ ඒ පිළිබඳ විදර්ශනා කරනකොට අපි කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. සදහතුනේ සජීව ලෙසින් අද දවසේ මේ හෝරාව අපි ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතේ නිවැරදි කරන්නටයි මේ සජීව සාකච්ඡාව මෙලෙසින් අපි ගෙනෙන්නේ. එසේනම් අද දවසේ අපට ලැබී ඇති ප්‍රථම ප්‍රශ්නයට අපි දැන් යමු වෙන සෝදානම් උඩුමුල ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අසන්නයක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ අනිත්‍ය සංඥාව සහ අනිත්‍යානුපස්සනාව අතර ඇති වෙනස බොහන්සේ පැහැදිලි කළද ඒතරම් පැහැදිලි නොවු අතර හැකිනම් මේ නැවත වතාවක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ කියා මෙතුමිය අපෙන් විමසා තිබෙනවා බොහොම හොඳයි. ඒ කියන්නේ දැන් පුංචි පුංචි චෝදනා කරන ගතියකුත් තියෙනවා. දවස් තුනක් ඒ කියන්නේ දැන් පැහැදිලි කරා වගේ තාම පැහැදිලි නෑ කියලා නේද? ඒක තමයි හොඳ. ඒක තමයි ඉදිරියේදී මම හිතන්නේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහනේදීත් අපේ අතර සංවාදය මීට වැඩිය සමීප වෙන්න ඕනේ. ඒ එහෙම සමීප වුණාම තමයි මම හිතන්නේ අපිට පුළුවන් වෙන්නේ ඇත්ත කතා කරගන්න සහ ඇත්තට මුහුණ දෙන්න. අපේ අතර තියෙන සංවාදය කියලා කියන්නේ අපි කියන දේ වැටහෙන්නේ නැත්නම් ඒ වැටහෙනවා මදි කියන එක අපිට දැනුම් දෙන්න ඕනේ. මොකද අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ වැඩසටහනෙත් මේ කවි මහත්මයා තියෙන්නේ අපි කොහොම හරි මේවා හැමදේ හැම වෙලේම උපරිම වශයෙන් ශ්‍රාවකයාට යමක් ලබා දෙන්න අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරනවා. ඉතින් ඒකින්ද ඒ පිළිබඳව දැනුම් දීම හරි වටිනවා. මෙහෙම හිතන්න දැන් අපි කිව්ව උදාහරණෙම ගමු. අම්මා කියලා ගන්නකො දැන් අම්මා කියන්නේ මම දැන් අර අරගත ගමන් මල්ලට උපමා කරනවා. ඒතර අම්මා අනිත්‍යයි. ඒතකොට එතන තියෙන්නේ අම්මා පිළිබඳව අම්මා මතක් වෙනකොට මට මම ඊට කලින් අම්මගේ අනිත්‍ය අත්දැකලා තියෙනවා. අත්දැකලා තියෙනවා කියන්නේ මම ඒක මෙනෙහි කරලා තියෙනවා. දැන් අම්මා වෙනස් වෙනවා, අම්මා කවදා හරි මැරෙනවා. හරිද? ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ළඟ තියෙන හැම දෙයක්ම නිබඳව වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ අපි අර සම්පූර්ණ වස්තුවක් වශයෙන් හරියට මම දැන් අර කිව්ව ගමන් මල්ල වගේ වස්තුවක් වශයෙන් මේ වස්තුවේ අනිත්‍ය පිළිබඳ අපිට මතක් වෙනකොට සංඥාවක් වෙනවා සංඥාව කියලා කියන්නේ හරියට නිකන් අපි දැන් මේක ධර්මයේ තියෙන විග්‍රහයෙන් මම කියන්නම් කොටයක් තියෙනවා කපන්න කියලා වෙන් කරන්න කියලා ඉතින් ඒ ඒ කොටේ කපන්න ඉන්න එක්කෙනා ගිහිල්ලා අද ලකුණු කරලා එනවා මෙන්න මෙතනින් තමයි කපන්නේ කියලා ලකුණක් දාලා එනවා එතකොට හෙට ගියාම ආය අමුතුවෙන් ලකුණු කරන්න ඕනේ අන්න ඒ වගේ අපේ මානසිකාරයේ එක එක එක එක දේවල් පිළිබඳව අතීතයේ අපි භාවිතා කරපු දේවල් අනුව අපිට හඳුනා ගැනීම තියෙනවා. එක එක්කිනා ඒවා හඳුනා ගන්න එක එක විදිහට. ඒ හඳුනා ගන්නකොට දැන් සමහර වෙලාවට අපිට අනිත්‍ය දේ අනිත්‍ය සංඥාව එන්නේ අනිත්‍ය දෙයට හඳුනගන්නේ නැහැ. හඳුනගන්නේවත් නැහැ. නෑ නෑ ඒක නිත්‍යයි. ඒක නිත්‍ය. ඒක නිත්‍ය කියන්නේ නිත්‍ය කියන වචනේ නෑ. අපිට හැඟීමක් එනවා. අපි ඔය කියන්නේ නෑ නෑ අහවලා නම් වෙනස් වෙන්නේ නෑ කවදාකවත්. හරිද? එතකොට මේක අමූලික බොරුවක්. ඒක යාක්ෂ ගන්න බොරුවක් නෙමෙයි. ඒක ඒක කවදාකවත් ඇත්තක් වෙන්නේ නෑ. හැමදේම නිබඳවම වෙනසකට භාජනය වෙනවා. එහෙනම් හැමදේම නිබඳව වෙනසකට භාජනය වෙනවා. නමුත් අපිට මේ ලෝකයේ තියෙන දේවල් හැටියට සමහර දේවල් නැවත නැවත හට ගන්නකොට අර තිබ්බෙකට ටිකක් සමානව හට ගන්නවා නැවත නැවත. ඒක අපේ පැත්තට හැරිලා බලනකොට තේරෙනවා අපේ හිතක උපදින ආදරයක් කියලා බලන්න. එක මොහොතක තියෙන ආදරයද ඊළඟ මොහොතේ තියෙන්නේ. ඊළඟ මොහොතේ තියෙන එකත් වැඩිය වෙනස්. සමහර වෙලාවට එපාම වෙන ගතියක් තියෙනවා. සමහර වෙලාවට නැතුව බැරි වෙන ගතියක් තියෙනවා. ඕනෙම නැහැ කියලා හිතනවා. මම හැමදාම ඔවා කියනවනේ. නේද? ඒක මගේ මත රඳාපවතිලත් නැහැ. එහෙනම් අනිත් එක්කෙනාටත් එහෙම තමයි. හැබැයි අපිට හිතෙන්නේ මොකද්ද? මම ගොඩාක් තදින් කෙනෙකුට ආදරය කරනවා නම් හිතනවා නෑ ඒක නම් කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. අනේ නිත්‍ය හැඟීම, නිත්‍ය සංඥාව. හරිද? ඒ භාවිතයෙන් එන සංඥාව. අන්න ඒක වෙනුවට අපි ඒක ඇත්තටම අවංකව පිරික්සවුවොත් අපි හිත පිරික්සන්න දෙන්නේ නැහැ. අවංකව පිරික්සවුවොත් අවංකව විමසලා බැලුවොත් තමන්ගේ පැත්තෙන් මට පුළුවන් වෙන කෙනෙක් ගැන එක දිගට තරහක් හෝ ආදරයක් හෝ ඊර්ෂ්‍යාවක් හෝ තියාගන්න පුළුවන්. බෑ. නමුත් අපි හිතන හැම තියනවා කියලා. හරියට බැලුවොත් ඒක වෙනස් වෙනවා කියලා. අන්න දැන් ඊළඟට වෙන කෙනෙක්ගේ ආදරයක් අරමුණු වෙනකොට අයි සංඥාවක් එනවා. එයි ආයක අනිත්‍යයි කියලා. හරි? අන්න එහෙම අම්මා ගැන තාත්තා ගැන සහෝදරයෝ ගැන වටේ පිටේ තියෙන දේවල් භෞතික දේවල් ගැන Tamanට ඇති වෙන අරමුණේදී අර අනිත්‍ය ලක්ෂණය එනවා නම් ඒකට කියනවා සංඥාව කියලා. හැබැයි මේ සංඥාව එන්නේ පංච උපාදානස්කන්ධයේ ගැන නම්. එතකොට අර වස්තු ගැන නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳව ඇතුලාන්තයෙන් දකින්න. ඒ කියන්නේ අපි ඒක ඒකට ඇතුළට බැසගත් කියලා කියනවා. අපි හිත එකඟ කරගෙන හරියටම අපේ වේදනාව අත්දැකීමෙන් සංඥාව අත්දැකීමෙන් සංස්කාරය අත්දැකීමෙන් විඥානය අත්දැකීමෙන් කෙනෙකුට පුළුවන් නම් ඒකේ තියෙන ඇතිවීම නැතිවීම අත්දකින්න. ඇතිවීම නැතිවීම සහ මේකේ වෙනස් වීම අන්න වෙනස් වීම අත්දකින්න වෙලාව වෙනකොට කියනවා අනිච්චාන පස්සන. ඊට මෙහා තියෙන්නේ අනිත්‍ය සංඥා. අර වෙනස් වීම අත්දකින්නකොට ඒක අත්දැකීමක්. ඒ තමන් ඒක අත්දකිනකොට මෙන්න බලන්න මේ වේදනාවේ ඇති වෙන වෙනස් වීම තමන්ගේ මනසෙන් ඒකට යොමු වෙලා ඒකට බැහැගෙන ඒකට සමවැදිලා වගේ නිකන් ඒකට ඒක ඒකාග්‍රව ඒකට ඒකේ යෙදිලා ඒක වෙනස් වීම කවදා හරි අපි අත්දකින්න ඕනේ. ඒ කියන්නේ කුඩාම ඒකකේ අල්ලගත්තා. මේ වේදනාව කියලා කියන්නේ මේ ඇති වෙන වේදනාව. අන්න ඒකට කියන එකට අනිත්‍ය සංඥා කියනවා. අනිත්‍ය අනිත්‍යන් පසනා කියලා. අනිත්‍යන් පසනා කියලා. සදහවතුනේ දේපල නිල මුදල් යාන වාහන මේ කිසිවක් අපි ළඟ තිබුණට වැඩක් නැහැ අපි ළඟ හොඳ මනුස්සකමක් නැත්නම් ඇත්තෙන්ම මනුස්සකමින් පිරිපුන් මිනිසුන් මේ රටට මේ දෙයට දායාද කරන්නට බිහි කරන්නට බෞද්ධහා නාලිකාව තවත් කෙනෙකුගේ ජීවිතයක් නිවැරදි කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. මේ උත්සාහයේ තවත් එක් ප්‍රතිඵලයක් තමයි මේ මේ සජීව වැඩසටහනත් එලෙසින්ම අපි ගෙනෙන්නේ තවත් කෙනෙකුන් නිවැරදි කරන්නට. තවත් කෙනෙකුගේ ජීවිතය නිවැරදි මාර්ගයේ ගමන් කරවා ඔහුට නිවැරදි දේ අවබෝධ කර දෙන්නට. තුන් ලෝකාග්‍ර වූ අපමහා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ඔබ වෙනුවෙන්ම සෝවිසි පැය පුරාවටම අපි ඔබේ දෙසමනට දැකෙන්නට sannivedanaya කරනවා. ඒ sannivedanaya කරන්නේ අපවත් වී වදාළ පරම පෝජනීය දරණාගම කුසල ධම්ම අපේ පින්වන්ත නායක හාමුදුරුව ආරම්භ කරපු බෞද්ධ ආමාත්‍යශාලය නිසා බෞද්ධ රූපවාහිනී නාලිකාව නිසා බෞද්ධ ගුවන් විදුලි නාලිකාව නිසා ඒ නිසාවෙන් අපි ඔබත් සමගින් ඔබේ ජීවිතය නිවැරදි කරන්නට පුරා වසර 12කට ආසන්න කාලයක්ම රැඳෙනවා සදහතුනි අද දවසේ අපි දැන් මේ සාකච්ඡාව අනිච්චානුපස්සනාව විසිරෙන් කෙරෙන සාකච්ඡාවේ මීළඟ ගැටලුව වෙත අපේ ස්වාමින් වහන්සේ සමගින් යොමුවෙන්න සූදානම්. අපේ ස්වාමින් වහන්සේ අපේ Facebook ගිණුමට තමයි මේ ගැටලුව යොමු කර තිබෙන්නේ. අනිච්චානුපස්සනා මට්ටමට අනිත්‍ය ස්වභාවයේ අද්දුටු අයකෝ නැවත පිරිහෙන්නේද? අපි මේ සඳහා පිරිහෙන එක නවතින්නේ සෝවාන් ප්‍රාප්ත වුණා වෙනකම්ම පිරිහෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එතකොට අනිත්‍යානුපස්සනා මට්ටමටපත් වෙච්ච කෙනාට යම් ආකාරයකින් එයාගේ පුහුණුව නැත්නම් එයාගේ එයාගේ තුල තියෙන නිබඳව භාවිතා කරන ස්වභාවය අඩු වෙන්න පටන් ගත්තොත් ටික ටික ටික ටික ටික ටික නැවතර සංඥාව නැතිලා යනවා. උදාහරණයක් කිව්වොත් ඒක හරියට නිකන් අපි බලන්න අපි අපි ගොඩාක් සමීපව ඉන්න කෙනෙක්ගෙන් අපි ඈත් වෙනවා කියන්නකෝ. නැත්නම් තරහක් ඉන්න කෙනෙක් එක්ක අපි තරහ තියෙන කෙනෙක්ගෙන් අපි ටික දවසකින් ඒ තරහ අඩු වෙනවා කියන්නකෝ. අරයා දකින්නකොට අර තියෙන අර ඇති වෙච්ච තරහ අදහස දැන් නැති වෙලා යනවා. මතක් වෙන ස්වභාවය අඩු වෙලා යනවා. තරහකාරය ගොඩාක් තරහ තියෙනකොට හැම වෙලෙම මතක් වෙනවා. හරිද? එතකොට එහෙම නැති වෙලා යනවා. ඒ වගේ සෝවාන් පලස්ත පුත්කලේකට ඇති වෙන තත්ත්වයන් වලට මෙහා ඔක පිටියෙන් උත්තරය දුන්නොත් සෝවාන් පරස්ත පුද්ගලයෙකුට මෙහා තියෙන හැම දෙයක්ම පිරිහෙන්න පුළුවන්. හරිද? එතකොට අනිත්‍යානුපස්සනාවට වැටිච්ච කෙනාට හොඳින් වේදනාවක් ඇති වෙනකොට එතකොට හිතේ ඇති වෙන හැඟීමක් ඇති වෙනකොට මේවා ඔක්කොම අනිත්‍යයි කියලා හොඳින් ඒ අදහස තියෙනවා. තිබ්බට කෙටි කාලයකදීම ඒක පිරිසයන් තියෙන දෙකට ඉඩකඩක් තියෙනවා භාවිතයේ සිටියේ නැත්තම් සිහිය පවත්වාගෙන හිටියේ නැත්තම් ඉතින් නැවත නැවත නැවත නැවත ඒකෙම යෙදිලා ඒකෙම යෙදිලා යෙදිලා එහෙම ඒ විදිහට ඒ යෙදීම් කරලා කර කර කර කර කර කර ඒ ඇති කරගත්ත මට්ටම පවත් ගන්න ඕනේ. ඒක අපිට හොඳටම පැහැදිලි වෙනවා හුඟක් අය ඊ타ත්ම ධර්මදරව ඊ타ත්ම ගුණවන්තව වෙලාවක ජීවිත ගත කරලා ඒක කාලයක් වෙනවා මෝනවත් නැවගේ ඊ타ම අගුණ අගුණෙන් යුත් ඊ타ම අසත්පුරුෂ චරිත වෙලා තමන්ගේ තියෙන ඔක්කොම තිබ්බ මේ විදර්ශනාවල් අයින් කරලා දාලා මහා පුදුම විදිහට වෙනස් වෙලා අමුතුම ජීවිත ගත කරනවා. ඒ තමයි ඒක තමයි තියෙන භයානකම. ඒ විදිහට අපේ ජීවිතයකත් අපිට අන්තිම කාලය වෙනකොට ඒ විදිහට පිරිහිලා ඊළඟට ඊළඟ භවයේ නියත මිත්‍යාදෘෂ්ටි ටිකක් කියලා පුදින්න පුළුවන්. නේද මේ භයානකම තියෙනවා. සතර අපිව ඇදිලා යන්න පුළුවන්. ඊටම නරක පැත්තකට ඒකින්ද අපේ කඩයිම තිබිය යුත්තේ අනිත්‍යානුපස්සනාව නෙවෙයි කඩේම තිබිය යුත්තේ සෝවාන් ඵලය. එහෙමයි සර්. 37 වන සතියේ අනුත්‍රානුපස්සන විසිරෙන් කිරෙන මේ සජීව සාකච්ඡාවේ ඊළඟ ප්‍රශ්නය තමයි තමන් ඉන්නේ අනිත්‍යානුපස්සනා මට්ටමට භාවනා වර්ධනය කරගෙන යයි තමන්ටම දැනගන්නට ක්‍රමයක් තිබෙනවාද ඒ දැනගන්නේ කොහොමද අපේ සවින්හස අපිට කෙටි පණිවිඩයක් මගින් තමයි මේ ප්‍රශ්නේ විසඳ තිබෙන්නේ. එහෙම ක්‍රමයක් ඇත්තෙන්ම තිබෙනවද අපේ සවින්හස? බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒක තමයි අපි කරන්න ඕනේ අපේ தත්ත්වය මොකද්ද කියලා මැනගන්න හැම වෙලෙම Taman දිහා බැලීම බොහොම වටිනවා හැම වෙලෙම අපි අපි දිහා පිරික්සමින් බලන්න ඕනේ. ඇයි අපි එහෙම බලන්න ඕනේ? මේ ප්‍රශ්නවල තියෙන වටිනාකම ඒකයි. ඇයි අපි එහෙම බලන්න ඕනේ? අපිව අද හැන්දා වෙනකොට මරණයටපත් වෙන්න පුළුවන්. අද හවස මගේ සිද්ධ වෙන මරණයත් එක්ක මාව කල්ප ගානකට බුදු වදනක් ඇහෙන්නේ නැති තත්යකටපත් වෙන්න පුළුවන්. කල්ප ගානක් බුද්ධ වචනයක් ඇහෙන්නේ නැති තැනකට මාවපත් වෙන්න පුළුවන්. ඉතින් මේ භයානකම තියෙන අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි කරලා අවශ්‍ය කඩේම තියන්න හැම වෙලෙම පිරික්සන්න මේ ජීවිතේ එකතු කරගන්න හැම දෙයක්ම නැති වෙලා යනවා. මේ ජීවිතේ එකතු කරගෙන රැකගන්න හදන හැම දෙයක්ම නැති වෙලා යනවා භෞතික සම්පත්. අපි නුවණ තියෙන අය විදිහට ඊළඟ භවයට අපිට අරගෙන යන්න පුළුවන් දේවල් වගේ එකතු කරන්න පුළුවන් අවශ්‍ය නම් කෙටියෙන්ම කියනවා නම් ආසන්න වශයෙන්. ඒ තමයි අපි උපදවා ගන්න කුසල. යහපත් දෙයක් ඊළඟ භවයට අරන් යනවා නම් දැන් ඊතරේදා මම මේකෙදිම මේ කාරණාවත් කියලාම ඉන්නම් අපේ කලිමහත්තක මේ කියන්නේ වටින දෙයක් මතක් වුණා මට ඊතරේදා මගෙත් එක්ක කරලා යම් සාකච්ඡාවක් කරා බොහොම උගතෙක්. මෙයාට පොඩි ගැටලුවක්. මෙතුමා මගෙන් අහන්නේ මේ මම නිශ්චලව ඉන්නකොට මම ගොඩාක් නිදින කෙනෙක් නෙවෙයි ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් හොඳට නිශ්චලව ඉන්නකොට නැත්තම් නිදහසේ ඉන්නකොට මට කවදාකවත් ගුරුවරයෙක්ගෙන් අහගත්ත නැති හරිද අහගත්ත නැති බොහෝම වටිනා කරුණු ගලාගෙන එනවා මේක වෙන්නේ පාන්දර 3ට 4ට වගේ කාලේ පාන්දර මම ඉස්තලව ඉන්නකොට මේ වගේ දේවල් ගලාගෙන එනවා කියලා. මේවා විදර්ශනාවල්. පසු පසුව මම බලනකොට මේවා ධර්මයේ තියෙනවා. ඉතින් දැන් මට දැනෙන දේ තමයි මෙයාට මෙතන පොඩි වරද්ද ගැනීමක් කරනවා. මේක විශ්ව ශක්තියෙන් මට ලැබෙන දෙයක්. මොකක් හරි ලොකු ඉහළ බලයකින් ලැබෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේටත් උනේ يعني මේ එහෙම සමාන කරගෙන නෙවෙයි මේ මහා බලයක් ලැබෙන්නත් ඒ වගේ ක්‍රමයක් තමයි එන්නත් මේක චූටි ක්‍රමයක් නෑ. එහෙම මාන්නයක් උපදවාගත්ත වෙන්නේ හරි හොඳ කෙනෙක් නමුත් විශ්ව ශක්තියෙන් කියලා. එහමකට වෙන ක්‍රමයක් නෑ මේක හිතන්න. ඉතින් එතෙන්දී තමයි අපිට තේරෙන්නේ මම ඊට පස්සේ පැහැදිලි කරලා දුන්නා හොඳට බලන්න අපේ ධර්මතාවයන් මොනවද? පෙර භවයන් වල අපි ඇති කරගත්ත අපේ දාරුචරිතයන් වහන්සේ එක බුදුබණ පදයකින් නිවන් දකිනවා. එතකොට අපේ උපතිස්ස පරිබ්‍රාජකයා උපතිස්ස කොහොමද කියන්නේ? "ය ධම්මා හේතුප්පවා" කියන ගාතාව ඇහෙනකොට සෝවන් වෙනවා. එහෙනම් ඒ මොනවද ඒ කොහෙන් අපේවද? විශ්ව ශක්තියෙන් විශ්ව ශක්තිය කියන්නේ අපේම ශක්තිය. ඉතින් මම පැහැදිලි කරන පෙර භවයන් වල අපි වර්ධනය කරගත්ත දේවල්. එහෙනම් මේ භවය අනිවාර්යයෙන්ම අපි කළ හැකි උපරිම දේ කරගෙන තියාගන්න ඕනේ. ඒවා අපිට ඊළඟ භවයට හේතු වෙන. ඒකද මේ විදිහට පිරික්සලා බලන්න ඕනේ හැමදේම තමන්ගේ தত্ত্বය. අනිත්‍යානුපස්සනාවටපත් වෙච්ච කෙනෙක් ගත්තොත් එහෙම ඒ කෙනා පැහැදිලිවම නිබඳව එයාට අම්මා දිහා බලලා අම්මා අනිත්‍යයි කියලා නෙවෙයි හිතෙන්නේ. රූපය අනිත්‍යයි කියලා සංඥාව වෙන්නේ හරියට. හරිද? එතකොට තුවාලයක් හැදලා තියෙනවා නම් මේ තුවාලේ අනිත්‍යයි කියලා නෙවෙයි ඒ තුවාල තුල තියෙන වේදනාව වේදනාවයි අරමුණ වෙන්නේ. දැන් තරහ හරි ආදරයක් වගේ දෙයක් ගත්තොත් එහෙම ආදරය හෝ තරහ කියලා නෙවෙයි මේ සංස්කාරය අනිත්‍ය නැත්තම් මේ චේතනාව අනිත්‍යයි මේක තියාගන්න බෑ කියලා ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් අර සංඥාව යනවා දැන් සීනි සීනි කියලා දැනගත්තාම බෑග් එකේ තියෙන්නේ බෑග් එක දකිනකොට ඇතුලේ පෙට්ටි කියන තැන නවතිනවද සංඥාව නෑ නේද ඇතුලේ තියෙන කුඩා මලු කියන තැන නවතිනවද සංඥාව නෑ සීනි දක්වාම සංඥාව යනවා ඒ වගේ විනිවිද මේ බාහිර මේ ඕලාරික වස්තු විනිවිද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැනටම හැම වෙලෙම හිත ගිහිල්ලා රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි කියලා ඒ සංඥා දැන් කවුරු හරි කෙනෙක් මට මං ගැන මොන හරි කියනවා නම් එයාට අප්පු මේ කෙනාගේ මේ වචන අනිත්‍යයි එහෙම නෙවෙයි යන්නේ. එයාගේ සිත තුළ තියෙන මං ගැන තියෙන සංඥාවක් තියෙනවා නම් වැරදි සංඥාවක් ඒක අනිත්‍යයි. එයා මාව අඳුරගන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ එයාගේ සංඥාව එතන තියෙන සංඥාව කියන ක්‍රියාවලිය අනිත්‍යයි. ඒකට මම කලබල වෙන්න ඕනේ. ඔක ආය වෙනස් වෙනවා. හරිද? කෙනෙක්ගෙන් එහෙම ලැබෙන ප්‍රතිචාරයක් දැක්කම මේ ප්‍රතිචාරයවක්වත් පුද්ගලයාවක්වත් නෙවෙයි. එතන තියෙන පංච උපාදානස්කන්ධයටම හිත ගිහිල්ලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය නිබඳව මතක් වෙනවා. නිබඳව සංඥාවක් එනවා ඒ විදිහට. අන්න එහෙම වෙනකොට අනිත්‍යනුපස්සනාවේ ඉන්නවා කියලා Tamanට තීරණයක් ගන්න පුළුවන්. එහෙමයි සරලව. ඉතාමත් වටිනා කතිකාවතක් මෙලෙසින් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන අනිත්‍යනුපස්සනාව විසිරින් 37 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීවී ගැටලු සාකච්ඡාව මෙලෙසින් ඔබේ හිත සූපින්ස අපි බෞද්ධ ආරෝපවාහිනී නාලිකාවෙන් සජීව ලෙසින් විසිරුවා හරිනේ. මීළඟ ප්‍රශ්නයකට යොමුවන්න කැමති ස්වාමින් වහන්සේ සෝවන් වීමට අනිත්‍යනුපස්සනාව අනිවාර්යෙන් වැඩි යුතුද? Facebook ගිණුමට තමයි මේ ගැටලුවත් යොමු කර තිබෙන්නේ අපි මේ සඳහාත් විමසුමක් විසඳුමක් ලබා දෙමු ස්වාමීන් වහන්සේ. හොඳයි මේ දිනවල අපි ටිකක් ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කරනකොට හොඳ ගැඹුරු ප්‍රශ්නම එන පාටක් තමයි මේක තියෙන්නේ. මොකද දැන් මම හිතන්නේ හොඳ තත්ත්වයක් එහෙම ප්‍රශ්න එක සෝවාන් වෙන්න සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ විසඳගත්ත හැකියි. සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන තුන් සංයෝජන ධර්මයන් සෝවාන් වෙනකොට අයින් වෙනවා අපේ තුනේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේහි වරදවා ගැනීම. පංච උපාදානස්කන්ධේ වරදවා ගැනීම. පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි අදහස. මමය, මගේ කියලා තදින් එල්බග එල්බගෙන ඉන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ කොටසක් අරගෙන දැන් දැන් දැන් අපි මෙහෙම ඉන්නකොට මම කියලා මට හිතෙනවා. මම කියලා හිතෙනකොට මම හැමදාම කියන්නේ මොකක් හරි මොකක් හරි හැඟීමක් තියෙනවා. මොකක් හරි නිකන් කොටසක් තියෙනවා මම කියලා. කියලා දැනෙනවනේ. නේද? ඒ මම කියන කෙනත් එක්ක මම කියන දේත් එක්ක ලොකු ගනුදෙනුවක ලොකු අදහසක තද ගැනීමක ඉන්නවද නැද්ද? තද ගැනීම තමයි මම මම කියලා. හරිද? මගේ කිව්වා ඒත් තමයි. මගේ කිව්වම මේ මගේ ශරීරය, මේ මගේ හිත, හරිද? මගේ කිව්වම තද අල්ලගෙන. ඒකත් මගේ කියලා කොටසක් තියෙනවා. මම නිකන් කියනවා කට්ටියට නිකන් ඔය ඉන්න වෙලාවක ඔය ෆෝන් එහෙම හුරු හුරු ඉන්න පොඩ්ඩක් පැත්තකින් තියලා නේද? නිදහස් වෙලා චුට්ටක්. මේ මම මගේ මගේ කියන්නේ මොනවද ඇත්තට? කියලා චුට්ටක් අපි නිදහසේ හිතන්න පෙළඹෙන්න ඕනේ. මගේ කියලා ගන්න පුළුවන් කොටස් මොනවද? එතකොට අපි ඒවා කොහොම ඒවද කියලා දේශනා කරලා තියෙනවා. එතකොට හොඳට බලනකොට දිය වෙලා යනවා වගේ ඒවා මගේ කියලා ගන්න පුළුවන් මේ ශරීරයවක්වත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒක වැඩ කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒතර අනුන්ගේ ඊළඟට මේ හිතවත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ තමන්ගේ සිතුවිලි. ඒ ඒ සිතුවිලි එන්නේ මට ඕන විදිහටද? මට ඕන විදිහට එනවා නම් දුක් සිතුවිලි තියාගන්නවද අපි? කායික දුක් තියාගන්නවද මට මම කැමතිද කායික දුක් වලට? නෑ. මම කැමතිද මානසික දුක් වලට? නෑ. එහෙනම් ඒවා මම තියාගන්නේ මගේ නම්. මම වහාම අයින් කරලා දානවා. ඒ විදිහට හොඳට පිරික්සලා බලනකොට කයවත් සිතවත් මගේ කියලා ගන්න බැරි බව දැනෙනවා. ඉතින් ඒ වගේ පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය තේරුම් ගන්න නම් පංච උපාදානස්කන්ධය පිරික්සන්න ඕනේ. ඒතර අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය පිරික්සීම. ඒතර අනාත්මානුපස්සනාව කියන්නේ පංච උපාදානස්කන්ධයේහි අනාත්මය පිරික්සීම. දුක්ඛානුපස්සනාව කොහොමත්ම ගන්න බෑ අනිත්‍යානුපස්සනාව නැතුව. හරි යමක් අනිත්‍ය නම් ඒක දුක බව තමයි එතනින් තමයි දුක්ඛානුපස්සනාව වර්ධනය වෙන්නේ මොකද දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංස්කාර දුක්ඛය කියන ඒවා වර්ධනය වෙන්නේ අර අනිත්‍ය ස්වභාවයේ තියෙන දේ හින්දා ඒ අනිත්‍ය ස්වභාවයේ තියෙන දේ හින්දා තමයි කෙනෙකුට නැවත සකස් කරන්න වුණාම මේ ගැටලු වෙන්නේ. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වෙනවා අනිවාර්යකොට මේ මේ අනිත්‍යානුපස්සනාව වඩන්ඩ සෝවන් වෙන්න ඕන. එහෙම නැත්නම් පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය හඳුනාගත්තා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපේ ස්වාමීන් මේ අනිච්චානුපස්සනාව වැඩිම ආරම්භ කළ යුත්තේ කොහොමද? මොන තැනින්ද අපි ආරම්භ කරන්න ඕනේ මේ අනිච්චානුපස්සනාව වැඩිම? ඔව්. අතුරු ප්‍රශ්නනේ. ඇත්ත. මම හිතන්නේ ඔබතුමාට නැගෙන ගැටලුවම තමයි අනිත් අයටත් නැගෙන්න ඇත්තේ. මේක පටන් ගන්න ඕන කොතනද කියලා. එතකොට අනිච්චානුපස්සනාව වඩන්න පටන් ගන්න නම් පංච උපාදානස්කන්ධය දිශාවට අපේ හිත යොමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මම මේක පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේක පැහැදිලි කරලා ඉතින් කාටවත් ගැටලුවක් තියෙන හින්දා දැන් වේදනාව කියලා ගන්නකො. මේ දැන් මේ මොහොතේ අපේ හිතත් එක්ක ඇති වෙලා නැති වෙලා යන වේදනාවල් තියෙනවද නැද්ද? තියෙනවනේ දැන්. මේ වෙලාවේ තියෙනවා. එතකොට හැම වේදනාවකම මේ තියෙනවා මේ නැහැ. මේ තියෙනවා මේ නැහැ. මේ තියෙනවා මේ නැහැ. හැබැයි මානසිකාරයකුත් දැන් තියෙනවද නැද්ද? අපිට දැන් අපේ මානසිකාරය යොදන්න පුළුවන්. මං කියනවා ඉන්න කෙනෙකුට මේ දැන් පර්යංකයක ඉඳගෙන වේදනාවට හිත යොමු කරගෙන ওই වේදනාවේ ඇතිවීම නැතිවීම වෙනස් වීම අත්දකින්න කියලා. කාට හරි කෙනෙකුට කියනවා වේදනාවට වේදනාවේ තියෙන தත්ත්වයන් අත්දකින්න මේ ඇතිවීම නැතිවීම දැන් පුළුවන් බලා ගන්න. ඒකෝත් පංච උපාදාන ස්කන්ධෙට වැසගත වෙනවා කියලා. කවුරු හරි එහෙම ඉඳගෙන දැන් තමන්ගේම ඇති වෙන සමේ සැප වේදනාවක් ඇති වුණා නැති වුණා වෙන දුක් වේදනාවක් ඇති වුණා නැති වුණා කියලා බලන්න ගත්තොත් එහෙම බලන්න කිව්වොත් කොච්චරලා පුළුවන් නේද දන්නේ. ඔන්න කරපු අය කියයි විනාඩි දෙකක්වත් බෑ පෙරහැරෙන්න පටන් ගන්නවා. නේද? කරපු ඒවා කියපුවා කෙටියෙන් කියනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා නීවරණයන් විසින් මේක කරන්න දෙන්න නැතුව අපසර අදිනවා. ඒතර අපිට මේක හරියටම තිතට යන්න බෑ. හරිද? අන්න ඒ එකින්ද මොකද කරන්න වෙන්නේ? අපිට හිත යොමු කරන්න පුළුවන් විදිහට හිත සංවර්ධනය කරගන්න ඕනේ. අනිත්‍යානුපස්සනාව වඩන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ ඉහළ தත්ත්වයට යන්න එයාට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී මූලිකව සීලය හොඳට ආරක්ෂා කරලා ඊළඟට සතර කමඨහන් ආදී වඩලා සිත එකඟ කර ගැනීමේ පුහුණුව සිද්ධ කරන්න ඕනේ. නැත්නම් අර හිත එකට යොදාගෙන ඉන්න බෑ. ඉතින් පටන් ගන්න වෙන්නේම කවුද මහත්මයා? සීලයෙන් දෙවෙනි එක ගුණයෙන්. සීලවන්තකම් ගුණවන්තකම් නැතුව මේවා මේවට ලං වෙන්න බෑ. ඕන තරම් අනිත්‍ය කිය කියේදී හැබැයි අනිත්‍යන පස්සනාවට යන්න බෑ. එයාට එයාගේ හිත එකක් කරගන්න ඒ ඒකාග්‍රව ඒකට හිත යොමු කරගෙන ඒක විමසන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. එහෙනම් සනහස. සදහතුනේ අනිත්‍යන පස්සනාව විසිරින් අද දවසේ අපි 38 වන සතිය ප්‍රත්‍යක්ෂවට සටහනේ ලෙසින් කතා කළේ අනිච්චානුපස්සනාව ඇසුරින් අපට කතා කරන්නට තිබෙන කාලය දැන් මේවටපත් වෙනවා මොකද බොහෝ දෙනා අපට තවත් ගැටලු අපෙන් විමසා තිබෙනවා ස්වාමීන් වහන්සේ අපි අර්ධයන් දෙකකට තමයි ප්‍රත්‍යක්ෂවට සටහනේ සජීව වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මාතෘකානුකූල ප්‍රශ්න සහ ඔබට පැන නගින පොදු ගැටලු පිළිබඳව අපි මෙතෙන් පටන් දැන් කතා කරන්න සූදානම්. විශේෂයෙන්ම ඔබට ශීපත් කරනවා නිච්ඡානුපස්සනාව ඇසුරෙන් ඔබට තවත් ගැටලු පැන නගිනවා නම් ලියන්න අපට එහෙම නැත්නම් අපට Facebook මාර්ගයෙන් හෝ කිටි පණිවිඩයක් මාර්ගයෙන් email මාර්ගයෙන් ඔබට එවන්නට පුළුවන් මේ ගැටලු. අපේ ලිපිණිය තමයි නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව ආදී ශ්‍රේණා නායක මාවත කොළඹ 7 අපේ ලිපිණියට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. එසේනම් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දෙවන අර්ධයයි දැන් මෙලෙසින් ආරම්භ කරන්නේ. ඔබ අපට ඒවා ඇති පොදු ගැටලු පිළිබඳව දැන් අපි කතා කරන්නට සූදානම්. අපේ හම්දුරණිය පළවෙනි ප්‍රශ්නය අපෙන් විමසා තිබෙනවා අද දවසේ අපට ලැබෙන පොදු ගැටලු සම්බන්ධයෙන් අපිට ඇත්තටම අමතක කරන්නට බැරි අඳුරු අතීතයක් තිබුණා. ඒ 30 වසරක් පුරාවට තිබුණු කුරිරු යුද්ධය ඒක කවදාවත් අපේ හිතවල හැමදාම මතකයේ තිබෙන දෙයක්. කවදාවත් අපට අමතක කරන්නට බෑ. ඉතින් මේ ප්‍රශ්නේ ඇත්තටම ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බවට අනිවාර්යයෙන්ම පත්වනවා. මගේ සැමියා යුද්ධයේදී ජීවිතය පරිත්‍යාග කළා. එයින් වසර 10කට පසු මගේ එක් දරුවෙක් අකාලේ මිය ගියා. මේ විදිහට වෙන්නේ මගේ කර්ණයේද ස්වාමින් වහන්සේ. හිත හදාගන්නේ කොහොමද? ඇත්තෙන්ම අපේ ස්වාමින්වහන්සේ ඉතාමත් වටිනා ප්‍රශ්නයක්. බොහෝ දෙනාට මේ ගැටලුව තිබෙනවා. අද සමාජය ගත්තාම මේ යුද්ධය නිසා තමන්ගේ දරුවන් ඒ වගේම තමන්ගේ දෙමව්පියන් අහිමි වුණු දරුවන්ට ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයන් අහිමි වුණු බිරින්දෑවරුන් බොහෝ දෙනා කනගාටුවටපත් වෙනවා මේ නිසා. ඇත්තෙන්ම මේ සඳහා මේ ප්‍රශ්නෙට ඔබ වහන්සේ මොන වගේ පිළිතුරක් ලබා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ? පළවෙනිම ගැටලුවේ තියෙන කර්මයක්ද කියලා අහන එක දැන් දෙවෙනියට දෙවෙනි ප්‍රශ්නෙකුත් ඒ අම්මට වෙනවා. ඒ ඒකෙදි ඒ ඒ ප්‍රශ්නේ තමයි තමන්ගේ දරුවෙක් අකාලේ මිය යෑම. එතකොට ඉතින් තීරණයක් ගන්න වෙනවා බොහෝ විට මේක කර්මයක්මයි කියලා. ඇත්තෙන්ම අපේ හඳුන ඒක හිතන්නත් පුළුවන් කර්මයද මගේ කියලා. ඒකට හිතෙන්න පුළුවන් නේද? ඔව් කර්මයක් කියනක මෙනෙහි කිරීම වඩා වටිනවා. ඒක එහෙම තමයි. ඇත්තටමත් එහෙම තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කර්මය මත රඳාපවතිලා මට මේ වගේ කර්මයක් උරුම වෙලා තියෙනවා කියලා ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැත්තේ කර්මයෙන් බේරෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. තවදුරටත් මේ කර්මය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟ භවවලදීත් මේ කර්මය ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා දැනගෙන භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඒ කියන්නේ කර්මයෙන් අයින් වෙන ක්‍රම. ඒ කියන්නේ වේගයෙන් Tamanට දුකක් ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක පරිේශන දුකක්. ඒකේ විපාකය පරිේශන විපාකයක් ලබා ගන්න ඒක සම්මෝහ විපාකයක් ලබා ගන්න එපා කියලා. සම්මෝහ විපාකය කියලා කියන්නේ අර කළු ගලේ ඔලුව ගහගෙන මගේ කර්මය මගේ කර්මය කිය කිය හිත හිතින් එක. එතකොට පරිේශන විපාකය කියන්නේ මම ආය කවදාකවත් මෙවැනි දුකක් ඇති වෙන්නේ නැති වෙන්න මගේ සිත පත් කරගන්නවා කියලා ගන්න කාරණාව. ඒකද මේ වගේ කාරණා දෙකකට මුහුණ පාන්න සිද්ධ වෙච්ච හින්දා කර්මානුරූපයි කියන එක ගැන ලොකු ස්ථාවරයකට එන්න පුළුවන්. හරි. කර්මය තමයි මම කර්මය කර්මය මත රඳාපවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මගේ නියම ආකාරයට මම සිල් රැක්කොත්, සිත දියුණු කරගත්තොත්, විදර්ශනා වැඩුවොත්, සමාධිය වැඩුවොත් මේ කර්මයෙන් ගැලවෙන්න පුළුවන්. ඒවා හොසි කර්ම බවට පත් කරගන්න පුළුවන් ආනන්තරීය පාප කර්මයක් හැරෙන්නට. තව අනිත් එක තමයි මම හැමෝටම පණිවිඩයක් දෙන්නම් අපේ කවුරු මහත්මයා මේ අතීතයේ යුද්ධයේදී පීඩාවටපත් වෙච්ච අය යුද්ධදී මිය ගිය අපේ රණවිරුවන් හේතුවෙන් සමහර දෙමව්පියෝ තාම පීඩාවටපත් වෙලා ඉන්නවා. බිරිඳවරු පීඩාවටපත් වෙනවා, දරුවෝ පීඩාවටපත් වෙලා ඉන්නවා. ඒකට සම්බන්ධ යැපෙන්න. ඒ අය අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. ඒක මේ සමාජයට වැඩි දැනෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට ඒව ගැන කල්පනාවක් නැහැ වැඩි. රණවිරු ගම්මාන වගේ තැන්වල තාමත් ඊටාත්ම අපහසුවෙන් ජීවත් වෙන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයට හිතන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම කියන්නේ ඒ දුක් විඳින විශේෂයෙන් මේ අම්මට අපි මෙහෙම කියමු ඔබ දුක් විඳිනවා මේ අනිත් දරුවොත් එක්ක දුක් විඳිනවා. එතකොට හැම නිමේෂයකම මතක් වේවි අනේ මගේ මහත්තයා හිටියනම් මට මේ දුකක් නෑනේ මට හයියක් තියෙනවනේ එහෙමනම් කියලා. එතකොට දැන් තනියම මේ ජීවිතේට මුණ දෙනවා. ඒක තම ආත්ම ශක්තියෙන් දරුවොත් සකස් කරගෙන තනියම දුක් විඳින හැම නිමේෂයකම හිතනද මම වීරකාන්තාවක්. මම ජාතික වීරවරියක්. මම මේ කරන හැම දෙයක්ම දෙමව්පියන්ට පුළුවන් දෙමව්පිය තනියම තමන්ගේ දරුවා නැතුව දුක් විඳිනවා. මේ මම රට ජාතියද අද අපි මේ සාකච්ඡාව කරන්නේ කවින් මහත්තයා ඒකට එක්ක අප කිරිමින්ද නැත්නම් අපිට අද මේ සාකච්ඡාව කරන්න බෑ. පසුගිය දිනවල අපිට මේ පසුගිය දිනවල අපේ වැඩසටහන් අපිට කරගන්න බැරුව අපි නේද පටිගත කිරීම කල් දැම්මා. එතකොට අදත් අපි නැවතවතාවක් මේ ගොඩ නැගිලා ඉන්නේ අපේ රණවිරුවන්ගේ තියෙන අප්‍රතිහත ධෛර්යයෙන් නේද ඒ කට්ටියට සමහර අකටයුතුකම් වුණා වුණත් මේ සමාජයෙන් එයාලා තමන්ගේ වගකීම් පැහැරහැරියේ නැහැ හරිද එතකොට අතීතයේ දේශපාලන වශයෙන් ලොකු හානි එයාලට සිද්ධ වුණත් ඒ යුද්ධයේදීත් එයාලට සමහරලාට මේ අජයග්‍රහණේ පෙනිපෙනී තියෙද්දි ආපහු වෙන්න අවස්ථාව ආවුණත් ඊළඟ ජයග්‍රහණය කළ යුතු වෙලාවලදී ඒ කට්ටිය සාර්ථකව ඒකට මුණ දීලා මේ කාරණාව ඉවර කරා ඒකින්ද අද බණ කියනවා අද රටේ නොයෙකුත් ආකාරයේ යහපත් මිනිස්සු බිහි වෙනවා විශේෂයෙන් බණක් කියනකොට ධර්මය මේ මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මේ අදටත් කැප වෙන ඒ අම්මට ඒ දරුවන්ට හිතන්න පුළුවන් මම තාත්තා නැතුව මම ස්වාමියා නැතුව මම දරුවෝ නැතුව මේ කරන කැපකිරීම මේ මොහොතේ කරන්න රට වෙන එක මහා පිනක් මහා පින්වන්තකමක් ඒක මොකක්ද පින්වන්තකම මම මේ කරන කැපකිරීම මම මේ තනියම විඳින දුක මොකක් වෙනවද රට වෙන්නේ කාට වෙන්නේ? හරිද? නිකම් වාහනයකට හරි මොකක් හරි වෙනත් දෙයකට ඒ වෙන හේතුවක් වෙලා තමන්ගේ සමියා මිය ගියා වගේ නෙවෙයි. මගේ සමියා ජාතික වීරයෙක්. මේක තුල මම මේ විඳින දුක එතුමාට ගෞරවය පිණිස රටට ගෞරවය පිණිස කියලා වීරකාන්තාවක් වීර තාත්තෙක් විදිහට තමන්ගේ හිත වීර දරුවෙක් විදිහට මම මේ කරන කැපකිරීම මහ පිනක් කියලා හිතාගෙන තමන්ට තනියම තෘප්තිමත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එම අපේ හමුදුරනේ. තමත් වටිනා ආකාරයෙන් මේ මෞතුමියට අපේ හමුදුරෝ පිළිතුරු ලබා දුන්නා. ඉතින් අනශල්ලටපත් වෙන්න දෙපා අද අපි මේ මහ පොළොවේ පය ගහලා ඉන්නේ මේ අභීත රණවිරෝ නිසා. ඉතින් ඒ වගේම කන් මහත්තයා අපි අනිත් අයත් ඒ අය දිහාවට ඒ විදිහටම ගෞරවයෙන් හිතන්න ඕනේ. දරුවෝ ඒ බිරින්දාවරු ඒ දෙමාපිය කෙරෙහි අපි බොහොම ගෞරවයෙන් හිතන්න අපේ අනිත් අයත් පුරුදු වෙන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම අපි ඇත්තෙන්ම අපේ මේ මහ පොළොවේ පය ගහලා ඉන්නට අපිට මේ නිදහස් දේශය තනා දුන්නේ අපේ රණවිරෝ. ඉතින් වොන්ට අපි හැමදාමත් නායක ඇති. අපි අද මේ සාකච්ඡාව ස්වාමීන් වහන්සේ කියවූ පරිද්දෙන් අපි සිදු කරන්නේ උන් නිසා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නයට දැන් යමු යමු. අපේ හඳුරුනේ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකකින් පීඩාවට පත්වී සිටිමි. ආදරයෙන් කතරම් උත්සාහ කළද සිත හදාගන්නට නොහැක මා උසස් අධ්‍යාපනයේ හදාරමින් සිටින අයිති වන්නෙමු අධ්‍යාපනයටද බාධා වී තිබෙනවා ඔබ වහන්සේගෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් තමයි අපිට මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ අමාරු තත්ත්වයක් ඔය ඒ කියන්නේ ඒන මම හිතන්නේ අපේ දරුවෝ ඇත්තටම මේවා පිළිබඳව හොඳ අවබෝධයකින් සිටීම ගොඩක් වටිනවා කියලා මම හිතනවා දැන් ඕක අපේ පුතාලා හිතන්න ඕනේ තුවාලයක් කියලා තුවාලයක් වුණාට පස්සේ රිදෙනවා. ඒකට හැම වෙලෙම සංඥාවක් තියෙන්න ඕනේ. මේක හැම වෙලෙම හැමදාම රිදෙන්නේ නැහැ. මම බෙහෙත් කරන්න ඕනේ. හැබැයි හැමදාම තුවාලේ පාරනවා නම් ලේසිකට හොඳ වෙන්නේ නැහැ. ඒක දැන් දැන් මේ කියන කාරණාව හිතේ ප්‍රියංගෙන් වෙන්වීමේ දුකක් කියලා කිව්වට මේ මම හිතන්නේ එතන තියෙන ආදරයෙන් කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේ මේකේ දැන් වෙන් වෙලා නම් හරිද නැවත නැවත නැවත නැවත ඒ පිළිබඳ විතර්ක පහළ කරන්න එපා. ඒක ධර්මයේ තියෙන උපදේශයක්. බුදුහාමුදුරේ දේශනාව විතර්ක පහල කරනවා කියන්නේ අතීතයට ගිය සමහර සිද්ධි තියෙනවා. ඒවනේ මේ ගොඩ ගන්න බැරි හුඟක් වෙලාවට වෙච්ච දේවල් තියෙනවා. ඒ දේවල් අර මනසින් මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න කරන්න තුවායි පාරන එක. සහ අනාගතයේ තියෙන බලාපොරොත්තු තියෙනවා. හරිද? මම මේක නැවත සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන මෙන්න මේ වගේ හැසිරෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ගැන සිද්ධි හදනවා අපි හිතෙන්. හුඟක් වෙලාවට කරන්නේ හදනව නෙවෙයි හැදෙනවා. හැදෙනවා කියන්නේ මේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වෙන්න තිබ්බා මෙහෙම වෙන්න තිබ්බා අතීතේ මම මෙහෙමයි හිටියේ කියලා අන්න ඒ හැම වාරයක්ම තමන්ගේ තුවාලේ පෑරෙන වාරයක්. ඉතින් මේ කරන්න එපා කිව්වට එතකොට අපේ දරුවෝ කියයි කෙරෙනවනේ හැමදෙරේ කියලා. අන්න ඒකට විකල්ප හදා ගන්න ඕනේ. හුඟක් වෙලාවට සමහර කට්ටිය එක තැනක රැඳෙනවා. වැඩ කරන්නේ ගොඩාක් වැඩ හොයාගන්න. බලහත්කාරයෙන් වැඩ දාගන්න. හරිද? මේ වගේ කාලෙට තුවාල හොඳ කරගන්න ක්‍රමය ඒක තමයි. කාර්ය බහුල වෙන්න ඕනේ. සහ ඊළඟට අලුත් බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. ඊට වැඩිය ගොඩක් එහා ගිය අපි තුම මම අහවල් භාෂාව ඉගෙන ගන්නවා. නැත්තම් මම අහවල් පාඨමාලාව කරනවා. හරිද? එහෙම කරලා දැන් ඒක ගැන සීන හදන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. මේක තමයි මේ එක ක්‍රමයක් මේ කරන ඒ තමන්ගේ අලුත් බලාපොරොත්තුව පිළිබඳව. ඒක ඒක උසස් බලාපොරොත්තුවක් වෙන්න ඕනේ. නැත්තම් තවත් ආදරයක් වගේ එකක් නෙවෙයි. හරිද? ඒක මම මෙන්න මේ තත්ත්වෙටපත් වෙන මම මම දොස්තර කෙනෙක් වෙනවා මම ඉංජිනේරුවෙක් වෙනවා නැත්නම් මම දැන් විශ්වවිද්‍යාලේ ඉඳගෙන මම පළවෙනි පන්තියේ සාමාන්‍යයක් ලබා ගන්නවා ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා හරිද ඒ වගේ ලොකු තැනක් හදාගෙන ඒකේ සිහිනය හදන්න ඕනේ මේක කරනවාමයි කියලා ඊළඟට කරන උපක්‍රමයක් තියෙනවා දැන් වෙන සිහිනයක් හදාගත්තානේ ඊට පස්සේ කරන්නේ අර විතර්ක එනවනේ අර පරණ සිද්ධි හරි අලුත් සිද්ධි හරි එන්න එනවනේ දැන් කිටින් කියනවා මෙයා මතක් වෙලා මෙයා ගැන සිහියගෙන එනකොටම අර අලුත් සිහිනෙට ඒක දානවා අරකට ඉඩ දෙන්නේ නැහැ ඒක කල් දානවා. මේක හිතන්නේ කල් දානවා. අර පෑරෙන්න දෙන්නේ නැහැ. අර අලුත් නැවුම් බලාපොරොත්තු වල හිත යනවා. අරක මතක් වෙනකොට හිත යනවා. දැන් හරි පුදුම වැඩක් වෙනවා. කරලා බලන්න කියලා මම කියනවා. මේ දුවක් නම් ඒ දුවට මම කියනවා කරලා බලන්න කියලා. මොකද ටික දවසක් යනකොට අර අර දැන් දැන් හිත පුරුදු වෙලා තියෙන අරයව මතක් කරන්නේ හැම වෙලේම මතක් කරන්නේ. ඒ මතක් වෙන හැම වෙලේම තමයි අලුත් බලාපොරොත්තු වල හිත යවනවා. හිතලම කරන්නේ. යන්න දෙන්නේ අරකට. එක දවසකින් ප්‍රතිඵල තියෙනවා කියලා මම කියනවා. මේ වැඩේ එක දිගට එක දවසක් වීර්යයෙන් කරන්ද නැත්නම් සමහර වෙලාවට දැන් සමහර අයට ඕක අනිත් පැත්තට මෙනෙහි කරන්න කියලා දිවිනසා ගන්න මට්ටම් වලට යනවා. හරිද? මේක එක දවස දවසක් කරන්ඩ වීර්යයෙන් ඉතින් වැඩ නැහැ නේ කොහොමද කියලා. හරි? මතක් වෙනකොටම අර අරක මතක් කරගන්න. මතක් වෙනකොටම අර සිද්ධි වලට යන්න දෙන්නේ නැතුව අර අලුත් බලාපොරොත්තු මතක් කරගන්නවා. මතක් වෙනකොට මේක මතක් කරගන්නවා. එහෙම කර කර එක දවසක් ඉන්න දෙකක් ඉන්න ඊට පස්සේ දවසේ නිදාගෙන නැගිටිනකොට ලොකු සෝයක් තියෙනවා. <laughs> ඉතින් ඕක ලෞකික ක්‍රමයක්. කෙටිව සහ කෙටි ලෞකික ක්‍රම తాවකාලික ප්‍රතිකර්මයක්. ස්ථීර ප්‍රතිකර්මයක් වෙන්න තමයි අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ඒවා තියෙන්නේ. ඕවා ඉදිරියේදී වෙන එක නැවත නවත්ත ගන්න. ඒකින්ද පළවෙනි පීඩාව අයින් කරගන්න ඔය ක්‍රමයකට ඊට පස්සේ ධර්මයේ පැත්තට නැඹුරු වෙලා තමන්ගේ සිතේ සංසුන්භාවය ඇති කරගන්න. එහෙමයි. කාර්යබහුලත්වය කියන්නේ අපි හැමදෙනාම බොහෝ වෙලාවට කාර්යබහුලයි. ඉතින් කාර්යබහුල වුණාම ගොඩක් දේවල් අපේ ජීවිතේ නැත් වෙනවා. සමහර විට අපේ ළඟින්ම ඉන්න අය ඉතින් ඒ කාර්යබහුලත්වයක් සහ ජීවිතය කියන මේ දෙක අපේ හැමතැනම අපි සමබර කරගෙන විශේෂයෙන්ම තමන්ගේ පවුල සහ රැකියාව ඒ සියලු දේ අපි සමබර කරගෙන ජීවත් වෙන යුතු නේද අපේ සමිඳුන්. හරි මෙහෙමයි සමහර දෙමාපියෝ ඉන්නවා කාර්යබහුලකම හින්දා දරුවෝ වෙනුවෙන් කළ යුතු වටිනාම දේවල් මානසික වශයෙන් මම කියන්නේ. එයාලා දෙමාපිය කාර්යබහුලලා තින්නේ භෞතික වශයෙන් ළමයින්ට ගොඩක් දේවල් කරලා දෙන්න. මානසික වශයෙන් ළමයට දෙන්න ඕන ආදරය, මඟ පෙන්වීම ඒවා අමතක වෙනවා. අන්තිමට ලොකු පැත්තක් කඩාගෙන යනවා. අපි හඳුනන ඇත්තෙන් දැන් ගොඩක් දරුවන් වැරදි වලට පෙළඹෙන්නට උත්සාහ කරනවා. ඒ මොකද දෙමව්පියන්ගේ හේවිල්ල බැලිල්ල නැති නිසා. ඇත්තෙන්ම ඒ සඳහා දැන් දෙමව්පියන් විදිහට යුතුයකමක් වගකීමක් ඉටු කරන්නට ඕන දෙමව්පියන් විදිහට ඇත්තෙන්ම තමන්ගේ රැකියාවට මුල් තැන දීලා කටයුතු කරන දෙමව්පියෝ අද සමාජයේ බොහෝ දකින්නට පුළුවන්. ඉතින් එහෙම නොවි මේ රැකියාව සහ පවුල කියන මේ දෙක කොහොමද අපි හැමෝම ඇත්තෙන්ම සම්බර කරගෙන ජීවත් වෙන්නේ? මෙනෙහි කිරීමෙන්ම තමයි කරන්න ඕනේ. තමන්ගේ වටිනා දේ අපි හැම වෙලෙම කරන්නේ අත්‍යවශ්‍ය දේ. දැන් රැකියාව කියන කේදී ඇත්තටම මේ අර රාජකාරියකට හිර වෙලා තියෙන නීතිමය වශයෙන් දැන් පවුලේ කටයුතු මගේ අරුණාට කවුරුත් දඬුවම් කරන්නේ නැහැනේ. තමන්ගේ ඇතුලෙන් දඬුවම හදා ගන්න ඕනේ. මෙනෙහි කරන වටින දේවල් අරගෙන මගේ මෙන්න මේ දේවල් වටින දේවල්. මේ ටික මම අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා එක්ක තමන් ළඟ ලයිස්ට් එකක් කියලා තියාගන්න ඕනේ. නිබන්ධව බලන්න. නැත්තම් ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. මම මේ දේ කරේ නැත්තම් මොකද වෙන්නේ කියලා. අරක තියෙන්නේ නීතිමය වශයෙන් හිරවීමක්. මෙතන තියෙන්නේ සදාචාරාත්මක වශයෙන් හිර වෙන්න ඕනක් මෙතෙන්ට. දරුවන්ව බුදු වන්දනාව කරවන්න ඕනේ. මේවා කරේ නැත්නම් ඇත්තට මේක මේවා කරේ නැත්නම් මම මේ ගොඩනගන ලෞකික සාර්ථකත්වයේ ඇති ඵලය මොකක්ද? නේද? තමන්ගේ දරුවෝ ටික හරියට හදාගත්තේ නැත්නම් එක පොකුරකට නේද සිත් සදාගෙන යහපත් විදිහට ජීවත් වෙන විදිහට තත්ත්වයට ගත්තේ නැත්නම් ඊවල දොරවල් ඉඩම් කඩම් වල ඒක මෙනෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අත්‍යවශ්‍ය කාරණා ටික මෙනෙහි කරනකොට නිකම්ම මේක සමතුලිතභාවයට පත් වෙනවා. කියන්නේ හිත මූලිකත්වයක් දෙන්න ඕනේ අත්‍යවශ්‍ය දෙයට. ඔබ කාර්යබහුල වෙන්නට පුළුවන්. ඉතින් නමුත් Tamanට පැවරී තිබෙන යුතුයකම් වගකීම් ඉටු කරන්නට කවදාවත් ඔබ පසුබහින්නට එපා. ඉතින් මේ පිළිබඳවත් අපි සිහිපත් කරමින් අපි ඊළඟ ප්‍රශ්නයට යමු සෝදානම්. ධර්මයට අනුව හැසිරීමට කෙතරම් දීර්ය කරත් එය සාර්ථක නොවන්නේ ඇයි ස්වාමින් වහන්සේ? කරුණාවෙන් පහදා දෙන්න. පොඩි දෙයකට වගේ එනවා. ඉතින් කේන්තිය කියන දේ අපිට නම් බොහෝ වෙලාවට බොහෝ දෙනාට තියෙන දේ කේන්තිය. ඇත්තෙන්ම පුංචි දෙයකට කේන්ති ගන්න බොහෝ දෙනා ඇත්තෙන්ම හිතෙන් හරි මහින්සක කට්ටිය. ඉතින් ඇත්තම අපේ හමුදුරනේ මේ ප්‍රශ්නයටත් අපි විසඳුමක් ලබා දෙමු. ඔව් ධර්මයේ තුලට එන්න ලොකු උත්සාහයක් ගන්නකොට ඒකට බැරි වෙන්න හේතුව තමයි පළවෙනිම හේතුව විදිහට අපි දකින්නේ නිවැරදි සරණාගමනය සහ පංචශීල ප්‍රතිපදාව. හැම වෙලෙම දැන් අපි ළඟදීම මේ වැඩසටහන ඉවරනාට පස්සේ අපි ආරම්භ කරනවා ලෝ දිනන පුදුමග කියන වැඩසටහන. මේකදී අපි මේ ලෞකිකත්වයේ තුල ඉඳගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රත්‍යක්ෂ වැඩසටහනෙන් පස්සේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අපිට හරි සංඥාවක් හැම වෙලෙම එන්න ඕනේ පංචශීල ප්‍රතිපදාව සහ නිවැරදි සරණාගමනය කියන එක ගැන. එතකොට අධික උත්සාහයක් ගන්න ඕනේ පංචශීල රකින්න. ඊළඟට ඒත් එක්ක අධික උත්සාහයක් ගන්න ඕනේ දැන් මේ ධර්ම කරුණු වලම ඉන්න එක නේද කාරණා දෙකක් දෙවෙනි එක අධික උත්සාහයක් ගන්න ඕනේ සංවර වෙන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඒක අපි විස්තර කරලා දීලා තිනවා. පංචශීල ප්‍රතිපදාව අධික වීරියකින් සතියක් එකමාරක් දෙකක් රකින්න කැඩුනොත් ඒ වෙලාව සමාදම් වෙන්න සමාදම් වෙනවා කියන්නේ හිතෙන් හිතෙන් අදිස්ථානයක් ගත්තාම ඇති. හිතෙන් අදිස්ථානයක් කරන් සමාදම් වෙන්න අපි දැන් ඒකට පුරුදු කරන්න තමයි මහියංගනේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ පංචශීල ප්‍රතිපදාවට අපි එකතු වෙලා කටයුතු කරන්න අනිද්දා දවසේ හවස 3ට මේ අත්තන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එතෙන්දී ඒ පිළිබඳව සම්බන්ධ වෙන අයටත් ඒ පිළිබඳ අවශ්‍ය කරන මඟ පෙන්වීමත් එතෙන්දී කරනවා කොහොමද මේක එක දිගට අරයි යන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. දැන් අරයි යන්න වෙනවා. නේද? අරන් යන්න වෙනවා අපිට රටේ තුලේ තියෙන තත්ත්වෙනුත් එක්ක. එහෙනම් ඒකත් මම මතක් කරන මේ වෙලාවේ ඒ වගේ Taman නිවැරදිව පංචශීල ප්‍රතිපදාවට එන්න කොහොම හරි කරලා දැන් හවසට නෑ පන්සල් ගන්න අද උදේ කැඩුනා කියන්නේ හුඟක් අය මට මේක රකින්න බෑනේ කැඩෙනවනේ කියලා අතාරිනවා. නෑ. කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න ඒ වෙලාවෙම අදිෂ්ඨානයක් ගන්න. අද හැන්දෑවේ මම ආය පන්සල් සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක ඒ කියන්නේ අපේ මම පන්සල් සමාදන් වෙන තැනට ගිහිලා එතෙක් මම මේකේ දැඩිව දැඩිව මේ ප්‍රතිපත්තියට එනවා. දැඩිව ප්‍රතිපත්තියට එනවා කියලා ඒ මොහොතේම කැඩිච්ච වෙලාවෙම අදිෂ්ඨානයක් ගන්න. අමාරුයි මේක. ඒකටත් මම කියන්නේ සතියක් මේක කරන්න අතුලාන්ත ප්‍රීතියක් උපදින්න පටන් ගන්නේ අතුලාන්ත ප්‍රීතිය දැනේ Tamanට හොඳට Taman ශක්තිමත් වෙනවා වගේ දැනේ කම්මැලිකම් අයින් වෙනවා වගේ දැනේ හුස්ම පවා සුවදායකයි කියලා දැනේ ඉතින් එහෙම තමයි ධර්මයේ තුලට එන්නේ හරිද ඒක එක දිගට ගන්න වීර්යයක අවශ්‍යතාවය තියෙනවා එහෙමයි අද දවසේ අපට ලැබී ඇති කාලය මෙලෙසින්ම බවටපත් වන අපේ ස්වාමීන් වහන්සේ අපි අද දවසේ සිහිපත් කරමු ඉදිරි වැඩසටහන් පිළිබඳව ඔබ වහන්සේ ඉදිරියේදී 22 වෙනිදා වැඩසටහනක් පැවැත්වෙන අපි මහියංගන පොතදීනේ ඒ වගේම අපි ගිය සතිය අපි ඉල්ලීමක් කරා ඒ වැඩසටහනට සම්බන්ධ වෙන අයට නිවැරදිව සතියක් සතියක් ඉතින් අපි සියලු දේවල් දැන් මේ වෙලාවේ සිහිපත් කරමු ඔව් සතියක් මම හිතන්නේ අමාරුවෙන් හරි රට වෙනුවෙන් හරි ජාති වෙනුවෙන් හරි කියලා තමන් සිල් රැක්කනම් මේ වෙනකොට පොඩි තට්ටුවක් දාලා ඇති අර ශක්තිමත් පුද්ගලයාට ආධ්‍යාත්මික ශක්තියට මේක අත්විඳින්න කියලා මම නැවත නැවත කියනවා අනිත් එක මෙලා මතක් කරන්න ඕන දැන් අපි කොයිලාවකත් සතියක් සිල් රැක ගන්න බැරි වුණා නම් එන්න එපා කියලා නෑ නැත්තම් කෙනෙක් හිතයි සතියක් සිල් රැකින්න බැරි වුණා අපි ඒකින්ද අපිට එන්න හම්බෙන්නේ නැද්ද කියලා නෑ එන්න අපි එක්රොක් වෙමු. එක්රොක් වෙලා මේ ජාතික වශයෙන් තියෙන අපිට මේ ගැටලුවට අපි අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඒ සඳහා ගන්න පුළුවන් ලොකුම හයිය තමයි අපේ ආධ්‍යාත්මික ශක්තිය. ඒකද හොඳ මිනිස්සු එකතු වුණොත් අද මේ වෙනකොටත් වෙනවත් මේ තාමත්ම අවාසනාවන්ත ඉතාමත්ම දුක්ඛිත දේවල් රටේ සිද්ධ වෙමින් තියෙනවා. මේ වෙනකොටත් ඊයේ රාත්‍රියේත් මට ආරංචි වුණා කරන අධිකතර වූ හොරකම් පිළිබඳව. ඉතින් දැන් ඒවා හින්දා අපේ රට මොනවා කරත් අපිට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. අධිරාජ්‍යවාදීන් අපේ රටට දැඩි බලපෑමක් එල්ල කරන්නේ අපේ තියෙන හයිය නැතිකම. ඒතර අපේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව, ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වගේම සිංහල ජනතාව අපි කොයි කවුරුත් අපි එකමුතු වෙන්න ඕනේ. ඇයි එකමුතු වෙන්න ඕනේ? මේ රට රැක ගැනීම සඳහා අපිට එකතු වුණොත් අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත අපේ ආර්ථිකය දියුණු කරගන්න පුළුවන්. කාගේවත් සම්බාධක වලට යට වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ බව මතක් කරනවා. ඒත් එක්කම ඊළඟ සතිය තියෙන හැමෝටම අපි ආරාධනා කරන එක ඒ වගේම මේ යමින් ගමන් හෝ එදිනම උදෑසන රට පිළිබඳව කළ යුතු දේ පිළිබඳව අපි සම්මන්ත්‍රණ මාලාවක් කරගෙන යනවා දිවෙන පුරාවට ඒ සම්මන්ත්‍රණ මාලාවේ උඩුදුම්බර තියෙන සම්මන්ත්‍රණයේ 22 වෙනිදාම උදෑසන 8:00 මාරට ඉඳන් 11 වෙනකන් තියෙනවා. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් පාන්දරින් ගිහිල්ලා මේකටත් සම්බන්ධ වෙලා අතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණා දෙක තමයි තියෙන්නේ ඊළඟට ඊළඟ මාසේ ඉඳලා අපිට රණවිරු ගම්මානවල කෙරෙන ඒ අයටම දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ලැබිලා තියෙනවා මම හිතන්නේ නාලිකාවේ තියෙන කරුණාව මෛත්‍රියෙන් අපි මේ කරන කටයුතු හින්දා මෙන්න තියෙන අවස්ථා ලැබිලා තියෙන එකත් මම හිතනවා ඔය ටික තමයි දැන් දෙන්න තියෙන්නේ එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන ඒසද ඇති පිනති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නද මේ මොහොතේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරවණීයව ආරාධනා කරනවා. අද දවසේ සඳහන් කරලා තියෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන ආරම්භන පිරිසක් කියලා විතරයි මේ පොලේ මොකුත් නෑ. ඉසු. හේ. ඉතින් ඒ අත්ව මම හිතන්නේ මේ වැඩසටහනේ තියෙන වටිනාකම දැනගෙන තමයි මේ කටයුතු සම්පාදනය කරන්නේ. තමන්ගේ නංගොත් සඳහන් කරන වෙලාව පවා ධර්ම සාකච්ඡාවටම ඉඩ ලබා දෙමින් තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් එයා වෙනුවෙන් නමුත් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී ජීවන ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ දායකත්වයේ ධර්මයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සියලු දුක් වංකුරු තුම් නිවනින් සම්පෙන්නට මේ සියලු ආනිසංස වාරයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.